සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමතිත්ති සංඝනවසේසකං තේලපත්තං යතා පරිහරෙය්‍යේ එවං සචින්ත මනුරක්තේ පත්ථයානු දිසං අගත පුබ්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනාවක ගාථාවක් වශයෙන් මේ දේශනේ පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාණන් සිහිපත් කරමින් කෘතවේදිතෙන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්කවාලේසු යමින් නමින් ආස්පස ශක්වල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොස්තර මහත්මයාත් මේ දෙසට මෙත යමා සිත යමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා මාත්‍රුකාසල ධර්ම දේශනයේ ජාතක පාළියෙහි ඒකක නිපාතයෙන් දේශනාවක් ගාථාවේ තේරුම සමචිත්තකං මුවවිතකේ පිරියස්සා වූ අනවශේෂකං තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිනෙන්නේ නැතුව යථා පරිහරය යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්කේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි පත්තයානෝ දිසං අගත කුම්බං සිහිනකින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතු විසින් එකයි ගාථාවේ කෙටි තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නේ නැතුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය යුතු නිවන් දෙසට යනු පිණිස සමාගයේ සිත ආරක්ෂා කටයුතු විසින් උපදේශයන් මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍රය දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පිරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිස්යන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරේ එතුමේ වඩා නැතිීමේ ගැනීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සම්නිපාතයක් ඇති වෙන එතෙන්ද එසේ නමුත් මහණෙනි යම් කිසි කුජලයකට සාදා අපරාධකාරී කියලා හිතමු ඒ කුජලයාට දෙනවා මුවමිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාධ නැද්දෙන් ගිලක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පස්යෙන් යනවා කඩුවක් අමෝරාගත් වදකේ බිලක් හරියේ බිලක් හරි මේ තෙල් හිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඔය ක්‍රමයම. මානිනී මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනත්තා ජයග්‍රහණය ලබන ජීවිත ආරක්ෂා වේදවා. බිලක්වත් ඔහුගෙන් තෙල් බිලක් හිරුනොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මානිනී ඒ විදිහේ විශාල ජනසන්නිපාතයක් නැතුම් ජයුම් කෙලිෂෙල්ලම් නැද්දේ තෙල් පාත්‍රයක් විශේෂ තියාගෙන බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගියලිරු නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වමින් මේ ගාථාව දේශනා කෙළේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළ තථාගතයන් වහන්සේද පූර්ව જાතියක මේ වාගේ හාස්කමක් සිදු කළා කියලා. වික්ෂ සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත් ජාතක දේශනාවේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් නෙමෙයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. කොහොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ විසුපතනාරාම නිගදායෙහි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට පජමඳුරට නිතර නිතර ආරාධනා කරන දානය සඳහා බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පෙන්තිලි ගැන්වීම, දන් බෙදීම, දාන වන්දන අවසානයේදී ආසන දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජ කුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරීව පසේ බුදුවරයන් වහන්සේ ඇසුරු කරනවා. එක් දවසක් මේ රාජකුමාරයා ස්වාමීනි මටත් සාධ්‍ය ලැබෙයිද යම් විදියකින් කියලා පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නමුත් ඔබ අර ඉෂේ තියාගත්තේ තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දී ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි එන ගමන ගමන බොහෝම දුෂ්කර ගමනක්. මනුෂ්‍ය වාසයක් ඇති ප්‍රදේශවල අමනුෂ්‍යයෝ ගාන්ධාරව නගර කියලා මවා ගන්නවා සල්පි. අස පින්නවන කන පින්නවන නැහැ දිව කය පින්නවන নানা ආකාර විදිහේ සල්පිල් මවා ගන්නවා. ඒ අත්ව දිව්‍යාංගනාවන් වාගේ සැරසින ඒ යන්නේ නැත්තම් පොළවවා ගන්නවා ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට ඇහ ගන්න නැතුව තමන් මනස සිහියෙන් මන අවදියෙන් ඒ කාන්තාර මාර්ග වලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් මේ රාජ්‍ය ලබන්න ගංගා රටේ. ඉතින් මේ ඉස්තර යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන්නේ ඇති. මතෙන් බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් පන්දුවකුත් අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවසුවා. උපදෙස් දුන්නා යන්නේ අනතන නවතිනකොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්නේ. අවදීන් සිටින්නට මේ දෙයට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ වශයෙන් බුදුවරයන් වහන්සේ උපදේශ ලබාගෙන මව්පියන් වැඳලා යන්න පිසක් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකින් සූදානම් වුණා ඒකලට එකතු වෙන්න. මෙතුමා කියා හිටියා ඔය කිසිවෙක් එන්න එපා ඔය අත්ව අනුසරේ වැටෙන්න පුළුවන් මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා මම යන්නේ සූදානම් වෙලා. පංචායත සම්නද්ධ වෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතරමඟ නවතින්නලා සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාරාට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මේ කුමාරුණු කිව්වා අපි යන්නේ සමුන්වහන්සේගේ සාධ්‍ය කාලයට සහයෝගය දෙන්නයි. සමුන්වහන්සේ වගේ අපි ප්‍රවේශමෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යන තැන පිළිත් නූල් අදගෙන වාඩි වෙලා තමන් සතියෙන් ඉන්නවා. හිතාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ බොහෝම දක්ෂ යක්ෂණියා දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍යයෙන් යුතුව මවාගෙන පස්සෙන් එනවා. මෙතුමාට මේක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, විවේක ගන්න මේක දෙයට ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව තුමා ප්‍රවේශමින් ගිහිල්ලා ගංගා රටේ නගරයට පිවිසෙන්න ඉස්සර තියෙනවා අම්බලමක් මේකට ඇතුල් වුණා. කෙරෙක් නෝල රවමට ඇදගෙන ඇතුල් වුණා. යක්ෂණයට ඇතුළට යන්න බැරුව කඩිපෙනේ වාඩි වුණා. එදා හවස් වරුවේ දාසුකුරාම උයනේ සැරිසරු රජතුමා සතුලෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙසෙකට ගිහින් කිව්වා අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිරේ ඇටේගෙන වෙලාවේ. එමෙතියා ගිහින් කිව්වා මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. කිව්වා මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න මං එක තරහ වෙලා. පස්සේ ඇමති ආකා ඒ ඇතුලට ගිහිල්ලා සාදි කුමාරයෙන් එහා මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ ආරක්ෂාව නැහෙනේ. නෑ මගේ බිරිඳක් නෙනේ යක්ෂණියක්. මා එසේ පැමිණි ප්‍රශ්නලාම කෑවේ ඔය අක්ක තමයි. මාත් අල්ලගන්න එන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. ඊට පස්සේ ඇවිල්ලා ආයිමත් ඒ කාන්තාවට කිව්වා ඔබ යක්ෂණියක් කියන්නේ. ඔව් ස්වාමීවරුම තමා තරහ වුණාම යක්ෂණී කියනවා පෙරේති කියනවා මගේ ස්වාමියා තමයි කිව්වේ. පස්සේ ඉතින් රජුලවන්න ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුල හොඳට මොලා වෙලා දැන් ස්වාමියා අතාරියා නම් රාජසන්තිකා එන්න කියන්නේ කියලා අතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයක් බව දන්නේ නැහැ. මාලිගාට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කීවා අනේ ස්වාමීනි මං ආගන්තුක කාන්තාවක්නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් කමක් නෑ රටේ. එන්නම් මට මාලිගාවේවත් ස්වාධීන බව දෙන්න. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද කියනවා නම් රාජ මහේෂිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපාසීනීත්වයෙන් රජතුමා දැඩිශෙනින් දෙට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ කුරයන් ඔක්කොම එක්කස්වන ඇරිලා රජතුමා ඇතුළු විෂෝවරු සේවක සේවික ඔක්කොම කාල විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයේ පෙනෙන නැතිමිතුරුන්ද දොර ආරින්න නැති නිසා වඩුමහතුරු එකතු වෙලා දොරවල් කැඩුවා. දැලුවම ඔක්කොම ඇති සැකිලි. පස්සේ හැමෝම විශ්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්ව මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ඊයේ හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්න කියලා. ඉතින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. ඉතින් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා ඒ කාලේ සමන් හිටියේ පිරිවර මේ බුදු පිරිසයි එදා ඒ කාලේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්පජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත්ුනේ සමන් වහන්සේ කෙනෙකු පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයේට දෙවියන් වාගේ වෙලා රවටන වෙලාවේ දේවා හැවතෙන්නේ නැතුව මනා සිහියෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව හත් දවසක් තිස්සේ දුර්ග මාර්ගික ගමන් කළ රාජ්‍යයටපත් වුණේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වහන්සේ මේ ජනපද කල්යාණේ සූත්‍රය විවරණය කෙළේ. මේ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රණිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරය. මේ ගාථාවේ සඳහන් කළ මුලතම නිදසුනක්. ඒ කියන්නේ මෝවිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් තියෙනවා. මේ තෙල් පාත්‍රය දෙනවා යම් කිසි වරදක් කළ පුද්ගලයෙකුට එසේ තියාගෙන යන්න අර ජනපද කල්යාණයේ නැතුම් යවුන් දක්වන කෙලවර මැද්දෙන් යන්න. ඒක බිනක් හරි හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මේ මෙස වෙති වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දමනයේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. විශේෂ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාව කායගත සතිය. විලක්වත් හැලෙනවා නම් ඒ තමයි කාගත සතියෙන් වෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. ඒතකොට මේ කියන වේද ධර්මයන්ට යට නොවන හැටියට දිනක්වා පිළිරෙන්නේ නැතිව සතෝ සම්ප්‍රජානකාරීව කායගත සතිය වඩනවා නම් නොගේරු නිවන් දැසට යාගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ධාතු කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තය කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්නට ඕනේ දැනගන්නට ඕනේ. සිත්ය කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ චිත්ත පරමාර්ථයේ කායික පරමාර්ථයේ රූප පරමාර්ථය සහ නිර්වාණ පරමාර්ථය කියලා. ඒ නිර්වාණ පරමාර්ථය කියනම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකිකයි කොටසක් ලෝකෝත්තරයි. ඡායතික පරමාර්ථයේ එහෙමයි රූප පරමාර්ථයේ කෙලෙම ලෞකිකයි. ලෝකයට අයිති. මේ චිත්ත පරමාර්ථය එතන චිත්තය කියන්නේ මක් නිසාද? චිත්තය කියන්නේ යම් කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආරම්මණං විජානාතේති අත්තෝ අරමුණු දැනගන්නේ අරමුණු හිතන්නේ යමක්ද ඒක තමයි චිත්තය කියන්නේ. සංචින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං කායික ධර්මයන්ගේ පෙරමුණ වීම තමයි ඒ ක්‍රියාකාරීත්වය. කායික ධර්මයන්ගේ පළෙන් පෙරමුණ වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පච්චුපට්ඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය නාම රූප පදත්තානම් නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව සුදු සිතේ ලක්ෂණය චින්තනයයි සිතේ ක්‍රියාකාරීත්වය සාධික කියන්නේ පෙරමුණේ පවස්නා බවයි නාය සත්‍යයෙන් පවස්නා බවයි සිත වැටෙන ආකාරය අතරක් නැහැට පවතින බවයි එකින් එකට ධම්වැල් පුරුත් වෙනවාගේ සිතින් සිතට ගැළපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපයයි දෙක පිළිපද කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණ චිත්තං අත්තනෝ චිත්තකායවා චිත්තං කම්ම කිලේශේහි හිතං සායති වා තථා කිනෝති අත්ථ සම්තානං විචිත්තාරම්මනං පිටාති මේ ටීකාගත ගාථාවක් හිත හැඳින්වීම සඳහා අධ්‍යක් වූ අර්ථ හයක් මෙතන තියෙනවා විචිත්ත කරණා චිත්තං චිත කියන දේ විසිතුරු දේවල් සිද්ධ කරනවා මේ ලෝකියම්සක් නිර්මාණ කියනවා නම් මේ නිර්මාණයේ කර්තෘතුමා තමයි සිත. ieval හදන්නේ සිත. යාන වාහන හදන්නේ සිත. අවියවද හදන්නේ සිත. චිත්‍ර කර්ම හදන්නේ සිත. චෛත්‍යයක් හදන්නේ සිත. යානයක් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ සිත. පාරවල් හදන්නේ සිත. එවාගෙම දරුවන් හදන්නේ සිත. ශිෂ්‍යයන් හදන්නේ සිත. රටක් හදන්නේ සිත. ලෝකය හදන්නේ සිත. මහා පොළොව හැදෙන්නේ සිත නිසා. හිතන්න පුළුවන් මේ මහා පොළොවේ නම් නැව්වද කියලා නෑ. නැව්වන්නේ මේ සිත ප්‍රත්‍ය කරගෙන මේ මහා පොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒසා ලෝකේ යම් තාක් විචිතුරු දේවා නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් සිතෙන් නිර්මාණය කළා කියලා. යම් කිසි නිෂ්පාදනයක් කරන්නේ සිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න හිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍ර දේවා නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරනාර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතාවේවා මේ සිත ස්වභාවයෙන්ම විචිත්‍රුයි. තමාම විචිත්‍රුයි. වෙලාකට සන්තෝෂ සිතක්. වෙලාකට ආනන්ද සිතක්. වෙලාකට ශෝකාන්විත හිතක්. වෙලාකට ඇලෙන හිතක්. වෙලාවකට තරහ හිතක්. වෙලාවකට ඉදිමිච්ච හිතක්. වෙලාවකට බයජනක හිතක්. ඔය වාගේ එක එක ආකාරයෙන් වෙස් වලා ගන්න. එක එක ආකාරයෙන් හිත වෙස් වලා ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරීත්වයයි මේ විසිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විසිතුරුයි. වෙලාවට ධානලාභී හිතක්. වෙලාවට අභිඥාලාභී හිතක්. වෙලාවට මාර්ගඵලලාභී හිතක්. වෙලාවට ධ්‍යානලාභී ධ්‍යාන සමාපත්තිලාභී හිතක් ඔක්කොම සිතේ ස්වභාවය විසිතුරුයි ඒක නිසා විසිතුරු වර්තයෙන් සිත චිත්තේ කියලා කියනවා අත්තනම චිත්තතායවා හිතං කම්මතිලේසේහි අනික මේ සිත ගොඩ නැගිලා තියෙන කර්මක්‍රියාවන් නිසායි ඔය චිතේ චිත කියන්නේ දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගූ අර්ථයෙන් චෛත්‍ය කියනවා ඒ වගේ මේ චිත්ත සංතානයේ ගොඩනැගුණේ කවුරු නිසාද? කම්මපිලේශේහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩනැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගන්න ප්‍රතිසන්දි ගන්නාලද සිට කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත්ව සිටියා. කෝර જાතියා හේතුවා මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිතිවිලි අරුව. දැන් අද මනුෂ්‍යෝ හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝක නම් දුකයි දෙව්ලෝකයට යන්න නැත්නම් හොඳයි කියලා හිතනවානේ. ඒ වාගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකයට නම් හොඳයි. මොකද පින් දාම් කරගන්නේ. මනුෂ්‍ය වාසයෙන් උපන්නොත් දන් දෙන්න, සීල රකින්න, භාවනා කරන්න, බණ අහන්න, ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. එතකොට අපි එදා මනුෂ්‍ය ලෝකය යන හිතනකොට මේ මනුෂ්‍ය ආත්මය කියන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහක් ආතන 12 ධාතු 18ක් කියලා හිතුවේ නැහැ. එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් නිවිතියෙත් නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපැත්තේ ආත්මයක් කියලා හිතුවෙත් නැහැ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකේ තමයි හොඳම තැන කියලා. අන්න ඒකට ඇලුම් කරන්නේ අන්න තෘෂ්ණාව අනුපක්ලේශය ඊළඟට මට මනුෂ්‍ය ලෝකේම ඕනේ මනුෂ්‍යාත්මක භාවයක්ම ඕනේ අන්න උපාදානී කරන්නේ දැන් අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි තුන අකුසල් සිත ගේදා පහළ වුණා. ඒක මේ අපාගාමී අකුසලයක් එහෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිතක්. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා ඊට සුදුසු පින්කමක් කරන්නේ. ඒක දානයක් දෙන්න, හේලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකට කියන සංකාර කියලා. ඒ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මයේ රැස් කරනකොට අන්න ඒකට කියන කර්ම භවය කියලා. ඒතර සංස්කාරයේ මුලින් ඇති වුණා ඊළඟ කර්ම භවය සිද්ධ වුණා. අන්න කර්මක් ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මයක් සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පාළ වුණා නෙමෙයි ඒ පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ වීමෙන් තමයි කුසලේ පහළ වුනේ. ඒතකොට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භාවයයි ඊළඟට අවිද්‍යා සංනා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් ඔකට ප්‍රත්‍ය වුණා. ඒ හේතු තුන පමණක් නෙමෙයි. ඔය හේතු තුනෙන් පහළ වෙන සිටේ තියෙනවා චිත්තචෛතසික ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ ප්‍රේත ධර්මයන්ද පක්ෂපාත උනා. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල හිතේ කියලා හිතමු. පළවෙනි ලෝභ මූල අකුසල හිතේ තියෙනවා ධර්මතා 20ක්. සාරවචිත්ත සාදාන හතක් තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මනසකාරය කියලා හතක් තියෙනවානේ ඒ හතයි ප්‍රකේලක කියලා හයක් තියෙනවානේ විචාරක විචාර අභිමෝක්ක විරිය ප්‍රීති ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාරණ වෙනවා. නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡායසික වශයෙන් මෝහ අහිරික අනුත්සප්ප උද්දච්ච කියලා මෝහ චතුස්කය පහළ වෙනවා. දැන් ඒතකොට 17යි. ඊළඟට ලෝභ දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. හිතත් එක්ක විශ්සයි. දැන් එතකොට එතන මෝහ කියේ මෙන්න අවිද්‍යාව. ලෝභ කියේ මෙන්න තණ්හාව. ditthi කියේ මෙන්න උපාදානය. ඒ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචා ධර්ම 20ක් එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හැඳුන්වන්නේ. අර ਸਰවචිත්ත සාධාන ප්‍රකේනක කියන චෛතසික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා සහයෝගී වුණා ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණා කුසලයක් කරන්න උපනේශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුනේ ඒත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ජවම් විදියට කුසල කර්මයේ සිහි වුණා අන්න සිහිනීම නිසා ඒ භවයේ චුතේට අනතුරුව ඒ කුසල කර්මයේ සම්රූපව මෙලව අපි ප්‍රතිසන්දි විඥානයේ පහළ වුණා පටිසන්ධි විඥානයේ තනිකර පහළ වුණා නෙමෙයි. පටිසන්ධි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපයි මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම විලාද රූපයට රූප කියනවා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්ධි විඥානයේ පහළ වුණා. ඒ පටිසන්ධි විඥානයේ අපි හිතමු සෝමනස්රාගත ඥාන සංප්‍රයුක්තේ අසංකාරී කියන්නේ මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ චිතේ තියෙන චිත්තචෛත්‍ය ධර්ම 34ක්. 34ක් තියෙනවා මොනවද? අර මුලින් කියපු සාරෝචිත සාදාන 7යි ප්‍රකේණක 6යි 13යි ශෝභන සාදාන 19ක් තියෙනවා. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝසය తත්‍ර මධ්‍යසතා 7යි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදුතා චිත්ත මුදුතා කාය සම්මඤ්ඤතා චිත්ත සම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියලා කියන 12 19යි. ඒ 19 අතන 13යි 32යි. ප්‍රඥා ඉන්ද්‍රියවත් අමෝහ ඡායසිකය 33යි. සිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අර ප්‍රතිසන්දි විපාක සිතේ පහළ වුණා. එතකොට මේ චෛතසික ධර්ම 33 නාමයයි මේ චෛතසික ධර්මات චිත්ත චෛතසික ධර්මات එක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වාචික දශක කියලා. රූප නිති තුනක් පහළ වුණා නිති තුනක්. එයින් කාය දශක තීවේ පතනී ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී. ඔය 10යි. භාදසිතේ අර වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රියේ භාව රූපයයි 10යි වස්තු දසන ජීවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රියේ හදේ වස්තු ඔය කියන රූප 10යි මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති 3 එතකොට මෙන්න මේ පටිසන්ධි විඥානය කවුරු විසින්ද ගොඩනැගුවේ උපදෙවියේ අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ අන්න ඒකයි පිටං කම්ම කිලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසිනේ මේ ප්‍රතිසන්දි විඥානේ ගොඩ නැගුවේ. ප්‍රතිසන්දි විඥානේ ගොඩ නැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග සිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ සිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11 ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍ය චක්කු ශෝත ගාන ජීව ප්‍රසාද රූපත් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්න කාලේ වෙන් අරමුණු ගන්නේ නෑ. නමුත් මනෝද්වාරික වාසයෙන් කුසල වේද අකුසල වේද ජවන්සිට පහළ වෙනවා මව කුසේ ඉන්න කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුමිය හිතන දේවල් දරුවාටත් දැනෙනවා. එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාස වෙලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපියෝ හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපියෝ නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතීනේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළිය දකින්නවා. දැන තේන වාසයට නෙවට ඉඳුරම් මුහුකුරා ගියාම තමයි ඒ సంతානයේට මේ අරමුණු ගැනීමෙන් ලෝභ, දෝෂ, මෝහ ආදී උපක්‍රේතත් අලෝභ, අදෝස, මෝහ ආදී කුසල මූලක් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වහන්සේ දේශනා කළා පබස්සර නිදම් විච්ඡේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ඛලේහි උපක්ඛලීත්තං කියලා. ප්‍රතිසම්මිගණක කර්මයෙන් හටගත් විපාක විඥානේ බොහොම පිරිසිදුයි. ඒ ලෝභ දෝෂ මොහ උපක්ඛලේස සමුදාචාර වශයෙන් නැහැ. ඒකක පිරිසිදුයි ඒකයි ප්‍රබක්ෂණ නිදන්තියා දේශනා කරන ඒකක බොහොම පිරිසිදුයි. නමුත් දැන තේන වාසයේදී දොරටු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසෝ මනසකාරය නිසා හිත අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ගෙන් අපිරිසුදු වෙනවා. ඒකයි සරුවක් යන ආශේතන දේශනා කළේ. ඒතකොට ඊළඟ සඳහන් වෙන්නේ සිතං කම්ම කෙලෙසේහි සිතං සායති වාසත හතරෙනි අර්ථය මේ සිත පිළිබඳ අර්ථය හතරෙනි එක මොකක්ද චිතං සායති චිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය මේ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා එතකොට මේ කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්ම භාවය සිත ආරක්ෂා කරගන්නවා සිත රකින්නවා සිත සැප ගන්නවා ඒක නිසා චිත්තං කියලා කියනවා කොහොමද ඒක ගන්නෙ දැන් පටිසන්ධිගත සිතෙන් අනුතුරුව පහළ වෙන බවාංග සිත් වේලිය මෙන්න භව සංඝ භූතම් භවංගම් කියලා හඳුන්වනවා මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවාංග චිත්ත පරම්පරාව. මේ භවාංග චිත්ත පරම්පරාව බොහෝම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩියෙන්ම පහළ වෙන්නේ භවාංග චිත්තමයි. ජවන් චිත්ත වශයෙන් චක්සුද්්වානික ජවන් චිත්ත සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවාද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික ජවන් හිත් පහළ වෙනවනේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානයක චිත්ත වේතයක දීපි සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යනවා භවංග සිත්. ජවන් හිතයක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග හිත් තමයි පහළ වෙන්නේ. ඔය භවංග හිතෙන් තමයි යකේ ශරීරයේ කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්ද ජනක කර්මයන්නේ <clears throat> චක්සු ප්‍රසාද රූපය සෝත ප්‍රසාද රූපය ගාන ප්‍රසාද රූපය ජීවා ප්‍රසාද රූපය කාය ප්‍රසාද රූපය භාව රූපය ජීවිතේන්ද්‍රේ රූපය අධේ රූපේ මේවා කර්මජ රූප ඔවන් ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ එතකොට ජනක කර්මයේ යම්තාක් ශක්තිමන්ත නම් ඒ තරමට මේ රූප પરම්පරාවයි නාම પરම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජනක කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි ප්‍රතිසන්දි භවංග චිත්තතේලිය පවසගෙන යන්නේ. ඒ නිසා මේ ස්කන්ධ කෝඩෝන නැති සෛත්‍ය නැත්තම් චිතකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ సంతානං ඔන්න පස්වෙනි අර්ථය කිනෝති අර්ථ సంతානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා ගොඩනගනවා ඒ කොහොමද ගොඩනගන්නේ ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත් කනට යමක් ඇහුණත් නාසිකාට යමක් අරමුණුණත් දිවට යමක් අරමුණුණත් කයට අරමුණක් වුණත් හිතෙන් අරමුණු ගත්තත් එක්ක ලෝභය එක්ක දෝෂය එක්ක මෝහය ලෝභය වෙනවා නම් ලෝභ මෝහ ද්වේෂ එනකොට ද්වේෂ මෝහ. ඒ අනුව කර්ම සිද්ධ කරනවා. පස්පව කරනවා, දස අකුසල් කරනවා, සමාජ පංචානන් ශරීර පවා කරනවා, নানা ප්‍රකාර අකුසල් දැක් කරනවා. මේකෙන් මොකද වෙන්නේ? දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා. ඒ වගේම ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය මේවා උපදවාගෙන දන් දෙනවා සීල් රකින්නවා භාවනා කරනවා දෙව්ලෝ පතනවා බඹලෝ පතනවා රජසප පතනවා ධන සම්පත් පතනවා රූප සම්පත් පතනවා මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා එතකොටෙන ස්කන්ධ පරම්පරාව මෙලවත් මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝ ත්‍යත්ත සංතානං ආත්ම సంతානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකද චිත්තය කියලා කියනවා. විචිත්තා රාමනන්තික ඒ කියන්නේ මේ සිත විෂපුරු අන්දමින් අරමුණු ගන්නවා. එකම නෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතෙනවා, හිතෙනවා, ඉදුම විදියට පුදුම ශීඝ්‍ර ආධාවණයෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්න ඒක නිසා විචිතුරු අර්ථ විචිතුරු අරමුණු ගන්නා දැයින්ද චිත්තයට චිත්තය කියලා කියනවා. දැන් ඒකට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විචිතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. තමාම විචිතුරු බැරින් චිත්තය. කර්මක්‍රේෂයන්ගෙන් ගොඩනැගුණු නිසා චිත්තය එවාගෙම කර්මක්‍රියයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ රකින නිසා චිත්තය කර්මක්‍රියයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ වර්ධනය කරන නිසා චිත්තය විෂතුරු අරමුණු ගන්නා බැවින් චිත්තය කොන චිත්තයේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා. ඒතොර දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා. මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවානේ 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටත් එක්ක ලෝකෝත්තර සිත් පසකින් කියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81 නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන ඒක වෙන් කරන්නට ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපරම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ඒ ටිකක් වෙන් කරලා ගන්නට ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ අර ඉතිරි පිටිකායතික ධර්මයන් මේ ලෝක ධාතුෙහි පවත්නා මනුෂ්‍යයන්ට පහළ වේදවා. එිනුත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාචර අරූපාචර බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියේ ඉන්න කෙනෙකු නම් ඒ ඇත්තන් උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක් ඒ මොනවද අකුසල් සිත් 12යි අයත කුසිත 18න් අසුතෝත්සාදේ හැර 17යි 12යි 18යි 19යි මහා කුසලාටයි මහා විපාකටයි 16යි 45යි ඊළඟට රූපාවචර කුසල පහයි අරූපාවචර කුසල හතරයි නාමයයි. එතකොට 54යි. ඔන්න මේ ටිකේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ නමේ ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආනස්සා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් විහෙත සිත් වශයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථාවකට කියනවානේ. එයින් විපාක ක්‍රියා කියනවාට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මතු විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. ඒතර ලෞකික විපාක සිත් තියෙනවා 32ක්. ඊළඟට ඍතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාසෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට මනෝද්වාර ආවර්ජන පංචද්වාර ආවර්ජන ඕවාම් අවියාකුර සිත් ඒ හැර කුසල අකුසල වශයෙන් පහළ වෙන්නේ තේනවා මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක් එමනවාද අකුසල සිත් 12යි කාමාචර කුසල සිත් 8යි මාර්ගගත කුසල සිත් 9යි සියල්ල එකතු වුණාම 29යි මෙන්න මේ 29 නිසා 29න් 12ක් Tamanta වැඩදායකයි 17ක් වැඩදායකයි ඒ වැඩදායක 17නොත් භා <clears throat> සම්පත් පසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථයේ සුළුයි සුළුයි නැත්නම් తాවකාලිකයි වෙනස් වෙන සුළුයි ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ නිවන් පසාගෙන ඒ කුසල් සිද්ධාත වැඩුවක් තමයි ඒක ප්‍රණීත සිතක් බාටපත් වෙන්නේ එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටිනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩිීමේ ආනිසංශ කියන සූත්‍ර 68ක්. ඒ තරම් සවිස්තර ආනිසංශයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයද තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන කායගත සතියේ පළමුවෙන් ආනාපාන සතියයි. දෙවැනි ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්න චතු සම්පජඤ්ඤයයි. හතරවැන්න ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්න ධාතු මනසිකාර්යයයි. අයේකිත 14 දක්වා නව සීවතිතයයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතිය වර්ණ සසන වශයෙන් හතර ආකාරයි. නීල කසනය, තීත කසනය, ලෝහිත කසනය, ඕදාස කසනය කියේ. එතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. ගත්තිං සාකාරයේ අරගත්තොත් ඒක පටික්කෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ ධක්ඛින් සාකාර කියන ප්‍රේසාදී කොටාස වල නිල් පාට අරමුණු කොටගෙන නිල කසනයක්. පහ පාට අරමුණු කරගෙන පීත කසනයක්. ලේ පාට අරමුණු කරගෙන ලෝහිත කසනයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසනයක් වෙන කසන වඩන්න පුළුවන්. පිළිකුල වශයෙන් මේක වැඩිවීමෙන් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසකාරයේ වැඩිවීමෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර ලැබෙන්නේ සසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කාගතා සතිය බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් එතකොට දහසක් කටයුතු මැද්දේ විශේෂම සුළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනේ අතරක් නෑර කාගත සතිය වඩන්නේ කියන ගැන ඊළඟට හඳුන්වන්න තියෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද සිද්ධියක්. ධම්මදෙව කුරුරාට කම්මාස ධම්ම නියංගමේ මෙහෙණින් වහන්සලා ඉන්න ආශ්‍රමයකට කුඩා විරාපතරෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි ගමින් ගමන ගමින් ගම මේ සතුන් ලවා ක්‍රීඩා දක්වන නළුවෙකු අතින් විරාපතරෙක් අමතක වුණා එතෙන්දී. මේ ගිරාපැටවා මෙහෙමින් වාසල හදාගත්තා. ගිරාපැටවා හදාගෙන යට නමක් කිව බුද්ධ රක්කෙත කියලා. සංඝ ඉස්තිවිලින් වහන්සේ දිනක් මේ බුද්ධ රාක්ෂිත කතා කළා කිව්වා බුද්ධ රාක්ෂිත අපි පැවිද්දු. පැවිද්දෙන් ඇසුරේ ඉන්නකොට නිකරුණේ ඉන්න එපා. භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරය ඇට සැකිල්ලක් කියලා හිතාගෙන අත්ති අත්ති අත්ති කියන එක කියක ඉඳලා කිව්වා. මේක තමයි අතරක් නෑරි කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. ගත් හිංසාකාරයෙන් අතික මනසකාරය. ඉතින් මේ ගිරාපතව මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම කෑම කන වෙලාව ඇර නිදා ගන්න වෙලාව රාත්‍රී අට්ටි කීකී ඉන්නවා. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතවට මේ වාගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන එකම එක උපදේශයක් ලැබිච්ච නිසානේ නැත්තම් දන්නේ නෑනේ මේක මේ ගිරාපැටවා දැන් ඉතින් ගහක් උඩට ගියා තොරණක් උඩට ගියා වහලේ උඩනේ වාඩි වුණා කොතනින් එච්චක් අක්කී අක්කී අක්කී කීක ඉන්නවා එක දවසක් තොරණක් අග අවුවත පිනින් එනකොට කුෂ්‍යෙක් ඇවිල්ලා මේ ගිරාපැටවා ඩයගත්තා සාමනීලින් වාසල අත්කොල සංගාලා වේගෙන් මේ කුකුසාමින් මේ ගිරාපැටවා මුදවා ගත්තා මුදාගෙන විරාසට වල සාත්‍ය සප්පායම් කරලා ඇහුවා බුද්ධ රාජ්‍යෙට කුකුසා දැගෙන යද්දි මොකක්ද හිතුනේ? එයා හිතුවේ ආර්යාවෙනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැගෙන යනවා. කොතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයට ඔබට මේ ජීවිතයේ මඟපල නිවන් නොලැබුණා. මේක නැති නිවන් දකින්න අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් විද්‍රාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනැත්තා සුගතියක ඉපදෙලා අවුරුදු 236කට පස්සේනේ බුද්ධ වර්ෂ 236 ලංකා බුද්ධ ආගම ඇති වුණේ. ලංකා බුද්ධ ආගම ජීවුනෙන් තියෙන කාලේ අනුරාධපුරේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලස්සන ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැය දුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා ශිෂ්‍ය කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැයදීක දාපතම්ම පෙර පුරුද්දට ආර්ථික භාවනාව යදුවා. ඉතින් යන්නේ කොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වඩනවා. ඉදා ගිරාපැටවා කාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත්තින වේත් නිමවා පාසල කීවර ගරල නිහිතලේ සිට අනුරාධපුරයේ බලා වඩින අපින්දපාතේ අනුරාධපුරයේ කුලජේක සර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියාට අනුදබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා තමන්ගේ මව්පියන්ගේ ළමට. හිමිදිරි පාන්දර. මෙතුමිය තරුණ වයසේ සිටේ කුලකාන්තාවක් මේ ස්වාමීන් වහන්සේගේ රූප විලාසයත් බොහොම ශෝභා සම්පන්නයි. මේ පැලැත්මේ ජීවිතේ කාමරාග සිතක් පහළ වෙන නරක හේතුකින් කියලා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සේ අස්සේ කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අසිත භාවනාවෙන්. අර සිනාවෙන ශබ්ද ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සේ අස්සේ කියමින්ම බැලුවා. බාන කොට අර සිනාවෙන කාන්තාවගේ දත් හැට තේලිය සහල පෙනුවා. දත් හැට තේලිය පමණක් නෙවෙයි ස්ථබල සපටන් දෙපතුල දක්වා අත සැකිල්ල නැගී පෙනුණා. ඒ වෙලාව උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ හිත පියරේම සෞතලස්න සාධ්‍යත්වයටපත් වුණා. ඉතින් ඒ කුල කාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුලකාන්තාවක් ගියාම දැක්වද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ කාන්තාවක්ද කියලා ඇට කෙල්ලක් ගියා කිව්වා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නෑර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපැටවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් කිරිසං ආත්භාවයක් අහේතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ මෙහින් වාසලා පුරුදු කළ දුන්න භාවනාවක් ඒක ලැබීම නිසා සුගති ලෝකයේ උත්පත්තිය ලැබුවා ඊළඟට මනුලෝ පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නෑර යම් කිසි භාවනා මනසිකාරයක් දිනු කරන්න ඒකට මේ රැයේ දවාලේ වෙලාවක් නෙම නෑ හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන තමාට ගැළපෙන භාවනා මනසිකාරයක් පෑන්දාවල් භාවිතා කළ යුතු වෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දේ ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිසෝ මනසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවංශී. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුශේ ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුශේ කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බාටපත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුෂේ, පටිඝානුෂේ, මානානුෂේ, දිත්තානුෂේ, භවරාගානුෂේ, විචිකිච්ඡානුෂේ, අවිජ්ජානුෂේ. ඕවා තමයි බලගත් කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර ඇතිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුන එක පාට පහළ වෙනවා. ඒක පාට පහළ මේක නිසා මේකට අවශ්‍යයි කියලා කියන්නේ. දැන් අපි කුසල් කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවම් සිත් පහළ වෙනකොට ලෝභයක් එක්ක දෝෂයක් එක්ක මෝහයක් මොකක් හරි උපක්‍රේතයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුශේ ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන තියෙන අකුසල චිත්තයා වේග වලක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර හිතේ තියෙන මේ තෙල් පාත්‍රයෙන් බිදක්වත් හැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්සෙන් යන වදකයා ගෙලගසා දාන වාගේ තමන්ගේ කුසල ධර්ම නිමෙත් ගෙල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා. අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවක් යනවා අසනේ ජනපද කල්යාණ සූත්‍රයෙන් උගන්වන්නේ තෙල් පාත්‍රයක් බිඳක්වත් ඉහිරෙන්නේ නැතුව ඒක උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුම් ගැවුම් දක්වන මේ රගමණලක් නැද්දෙන් ඒ වාගේ මේ හාත්පසින් හිත අවශ්‍යන හිත කෙලෙසෙන හිත වික්ෂිප්ත බාට පමුණවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයේ උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය යැනි භාවනා මනසිකාරයෙන් නිරන්තරයෙන්ම සතිමන්තව කුසල් සිතින් ජීවත් විය යුතුයි පැවැත්විය යුතුයි මක් නිසාද නොමී වූ දිශාවට යන්නයි මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා ඒකට කියනවා පංච ගතිය කියලා පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා ඒ මොනවද නිරේ ගතිය යටිසේ ගතිය, ඉරක්ඛානියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදියටම මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල ත්‍රිසං අපාතන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල പ്രേතාපාතන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයටන මාර්ගේ ගමන් කළා. බොහෝ වාරවල දී ලෝක හයට රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුළේමයි. ඒ සක්කාය කියලා ලෝක ඇතුලේ තමයි මෙච්චර කල්ලාක් අපි හැසිරුනේ. ඒ වැඩියෙන්ම අපි හැසිරුනේ පාතාල ලෝකේ. නරකාගේ සතර අපායි. සමත්තස්සෙහි නාම චස්සාරෝ අපාය සසගේ සදිශා කියලා දේශනා කළේ ඒකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රතුජ්ජනයක් නම් ඒ අතට සුවපිය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අට කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන්ම හැසිරලා තියෙන්නේ. తాවකාලික වශයෙන් මනුලෝට දෙව්ලෝට බඹලෝට ඇවිල්ලා තියෙනවා ඒක නිසා නොගියරු දිශාව නම් අමත මහා නිබ්බාන ධාතුවයි ඒ නිබ්බාන ධාතුව කවදාකවත් සීමිතින්වත් දැකලා නැහැ ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අපි තේරුම් කරගන්නට ඕනේ මහා බෝසතාණන් වහන්සේ විශ්වාසංක කල්පලක්ෂ්‍යාත්ම බෝධි සම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගියරු දිශාවන අමා මහ නිවනටපත් වෙන්නටයි පසේ බුදුරයන් වහන්සේලා ධ්‍යා සංකල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරන්න පෙරුම් පුරන්නේ ඔය තත්ත්වයට එන්නයි. අග්‍රස්නාවකයන් වහන්සේලා ඒකාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ මේ තත්ත්වයට එන්නයි. නොගිය වූ දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන ඉන්නේ නොගිය වූ නිවන් දැසට යන්නයි. සසෝ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරුම් පුරාගෙන ඉන්නේ ඔතන යන්නයි. ඒ මේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බති ආර්ථියෙන් නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්සවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවද? දුක් ගිනි අසායේ කෙලෙස් ගිනි තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගිනි තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න ශෝකගින්න, පරිදේවගින්න, දුක්ඛගින්න, දෝමනස්සගින්න, උපායාසගින්න. දුක්ගින්නේ අටයි. මේලායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපාය සත්වයෝද, බ්‍රහ්මද ඔක්කොම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේ දැන් නිවිස් වේලාවක් මේ ලෝක ධාතයේනේ ඒවා නිවුණු එකම තැනක් වේවා. ඒ තැන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනික තමයි තෘෂ්ණාවට කියනවා වාද කියලා නම. භවා භවං විනරතෝ සංසිබ්බනතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් තෘෂ්ණාවට කියනවා වාන කියලා. කාය වාන සංකාතාය තණ්හාය නිස්සංසත්තා නිබ්බානංති පෞච්චති. ඒ වාන සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදයේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගයක්. වානිකය තෘෂ්ණාට නමක්. මේ වාන කියන තැන වායන්නේ ආයන්න වෙන් කරලා අල්වායන්න දික්ත කරනවා. දික්ත කරලා බොහෝ වර්ෂ කියලා ඒ වායනෙට බාන දෙකක් වෙනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. එතකොට තෘෂ්ණාව නැති තැන. නිර්වාණය පමණයි තෘෂ්ණාවට යන්න බැරි තැන. අනිත් ලෝක හැම තැනම තෘෂ්ණාව පිළිලා තියෙනවා. අවිද්‍යාවේ පතම් භවයේ දක්වාම ලෝක ධාතුම තෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන්නේ මේ සාන්ත ස්වභාවයට තෘෂ්ණාව අරමුණු තෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා ය නිර්වාණ ධාතුව තෘෂ්ණාවෙන් තොර බැවින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒකේ ලක්ෂණය සම්පි ලක්ෂණං නිබ්බාණං. නිර්වාණයේ ලක්ෂණයේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි. අච්චුති රසං. ඒකේ තුතලීමක් නැති බව ව්‍යාකාරීත්වයයි. ඵලයයි. එතකොට <clears throat> ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සත්‍යයෙන් චුතවීමක් නැත්තා වූ ස්වභාවයේ නිර්වාණය තවත් විශේෂණ පද රාශියකින් හඳුන්වනවා. ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පත්නිසංගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තය ප්‍රණීතයි ඒ මක් නිසාද සබ්බ සංඛාර සමතෝ මේ ඉපදී ඉපදී බිඳි බිඳි දැලි දැලි පවත්නා සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තය ප්‍රණීතයි සම්භූපදීපත නිසග්ගෝ සතරාකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය සාන්තය ප්‍රණී කරන මොකක්ද මේ සතරාකාරය උපදී කියන්නේ කාම උපදී කන්ද උපදී කෙලේශ උපදී අபிසංකාර උපදී කියලා උපදී જાති හතරක් තියෙනවා කාම උපදී කියන්නේ කාම තෘෂ්ණාව. කන්ද උපදී කියන්නේ ස්කන්ධ පංචකය. ක්ලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ. අபிසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය. මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිරුපදිකයන් නිර්වාණ ධාතුව. සබ්බ උපදීපට නිස්සබ්බෝ උපදි සියල්ලම අත්හැරෙනවා නිර්වාණයට පැමිණීම. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නෑ, පංච උපාදානස්කන්ධයක් නෑ, 1500ක් ක්ලේශයන්ගෙන් විදක්වත් නෑ. ඒ වගේම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් විදක්වත් නෑ. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. එවාගෙම තණ්හකය සම්බූපද ප්‍රතිනිස්සග්ගෝ තණ්හකයෝ කුස්නාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාග කියේ ඒකයි. නිරෝධෝ මේ නිරුද්ධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධය කියලා කියන්නේ. ඒක කාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත් පතනියච ආපෝ තේජෝ වායෝ නගදති එත් දීගන්ත රස්සංච අනුන්තූලං සුභා සුභං එත නාමංච රූපංච ආසේතං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා තේවාත සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරම විඥානං මේ නිර්වාණය නිකන් හිතකින් දකින්න බෑ විශිෂ්ඨඥාණයෙන් දකින්න ඕනේ. විශිෂ්ඨඥාණය කියන්නේ සතර මාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන්නට සාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් පෙන්වන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සම්බතෝ ප්‍රභං ආත්මසින්ම ප්‍රභාස්වරයි එහෙම නැත්නම් ආත්පසින් වැට ගන්න තොටු පොළවක් තියෙනවා. සම සතිවිස් කර්මස්ථාන ආදී වශයෙන් ආත්පසින් වැට ගන්න තොටු පොළවක් කියන තැනක් නිර්වාණය. ඉත පඨවිච ආපෝ තේජෝ වායෝන ගාදති. කියන මහා පොළොවක් නැහැ. ජලාශයක් නැහැ. සුළඟක් නැහැ. බින්දයක් නැහැ. එතෙන් දීගාංච රස්සංච අනුතෝලං සුභා සුභං එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ. මහත් බවක්, වසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයට පැමිණීමේ නාමයයි රූපයයි සියල්ලම රැඳෙනවා නවතිනවා. විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැර අතරක් නෑර තේලියට දම්වැල් කුරුක් වෙලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ විරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුද්ධිය තිබුණාක් නැතුවනේ විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ වගේ දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිස්ථාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන නිර්දිපාදි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන් අපේ සරුවක්ඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහ ශෞර්යය කියලා බුදුබා පැතුරු දිනේ පටන් අසංක කල්පලක්ෂයක් සිටින්න බුදුබා පතමින් 125000ක් සරුවක් යන වහන්සේලා සම්මුඛ වෙමින් පෙරම් පුරාගෙන ආවා. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කල්පලක්ෂයක්ම වචනෙන් බුදුබා පතමින් 384000ක් සරුවක් යන වහන්සේ සම්මුඛ වෙමින් පෙරම් පුරාගෙන ආවා. දීපංකර පාදනෝලයේදී කරුණු අටක් එකතු වීමෙන් මතු බුදු වෙන බාට නියත වෙලා සමත් හිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් යසතුරු ආත්භාවය දක්වා ආවා. විශ්වාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කොටගෙන කුසිත දිව්‍ය ලෝකේ පහළ වුණා. දසදහස් අස්සක් කළ දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනෝලෝක පහළ වුණා. 29 වෙනි වාරු අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සති දෙකක් ඇතුළත අභිඥා මේ අෂ්ට සමාපතිලාභී වුණා. ඊළාට මැදුම් පිළිවෙත හොයන්නේ ඉස්සරේලා දුෂ්කරක්ෂයාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්ත උපතින් 35 වෙනි වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසන ආරෝහණය සපරිවාර මාර්ග පරාජය කරමින් සලාතන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්විදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති ਸਰුවක්නිතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වුණා. සත්‍යයක් ගෙවමින් නිවන් සෝලින්දා. ලක්මාදාදිනේ පිළිගෙන දසදහසක් ලෝක ධාතු විකාන්දීන් දහම් දේශුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් පිළිසීමන් දැක්වා. 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ දහමින් සූවිච අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුදු බුදු රැස් හේතන දරදා ස්පර්ශයෙන් ශ්වාසෝදාස ධම්ම පද දේශනා කළා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපාණක්යෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිරිඳ වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මාරූපෝ මිය පරලෝ ගියා. යදීති සාජ යදීති යාරස්ථාන රාජධාන උයන් පොකුණු මාලිගාවේ සියල්ලද නැස්තාවශේෂ වුණා. මේවා විරහඳ තානකා මහා පෘථි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. ගෙවල් දොරවල් ඊට කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් මුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක් අනත්ත බැවින් අසුභයි අනිත්‍ය දුක් අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි. දුක්ඛ සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. නිවනට සමිනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් ඉරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා. සතර දුක් තරණය කළේ කෙලෙස් විනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනෙන් සෑම කල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් බෝධිපාක්ෂ ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බාටපත් වේවා සතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. මාසයක් පාසාම ප්‍රාප්තිදාන සීලයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තියේ අද මේ දවසට යෙදුණ මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා වැඩම කරවාගෙන පැමිණීමෙන් දෙපාදුවා අසුන් පනවා වඩා හිඳුවා වැඩ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරක් සිටේ පිණිස පවතිවා උපේසන ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධි ප්‍රේෂ පවතිවා නමින් අභාව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අශ්‍රී දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍ය ලාභයක් වේවා එතින් මෙලෙන් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා උපනෝපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානයෙන් අග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් පමුණුවා